ධර්ම දේශනාව තුළින් වෙනසුල්ලාට අපි කියලා දෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ තාම ලස්සන සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාවේ නම තමයි බද්දක සූත්‍රය. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව දේශනා කරන කාලේ වැඩ හිටියේ මල්ල ජනපදයේ. උරුවෙල කප්ප කියන නියංගමේ තමයි පුත්‍රජානන් වහන්සේ වැඩ සිටියේ. මල්ල ජනපදයේ උරුවෙල කප්ප කියන නියංගමේ. තථාගතයන් වහන්සේ මේ නියංගමේ වැඩ ඉන්නකොට තරුණේ බුදුරජාණන් වහන්සේ දකින්න ආවා. මේ තරුණයා බුදුරජාණන් වහන්සේ දකින්න ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. සාමාන්‍යයෙන් පින්නතුනේ සූත්‍ර පිටකේ ගොඩාක් දේශනා පරිශීලනය කරනකොට අපට තේරෙනවා ගොඩාක් ගිහි පින්නතුන්ලා ප්‍රශ්න අහලා තියෙන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්න. මොන වගේ ප්‍රශ්නද? අපි ජීවිත ගත කරන අය ඒ වගේම සුවඳ විලවුන් පාවිච්චි කරන අය, කසී සලු අඳින අය, දරු මල්ලු පෝෂණය කරන අය අපේ මෙලොව ජීවිතය සාර්ථක කරගන්නත්, පරලොව ජීවිතය සාර්ථක කරගන්නත් ධර්මයක් දේශනා කරන සීක්වා කියලා තමයි ගොඩක් අය ඉල්ලන්නේ. නමුත් මේ තරුණයා ඒ වගේ ප්‍රශ්නයක් නෙවෙයි එහෙමයි. මේ තරුණයා ඊට වඩා ටිකක් ගැඹුරු ප්‍රශ්නයක් තමයි තථාගතයන් වහන්සේට ඉදිරිපත් කළේ. එයාගේ නම තමයි භද්‍රක ගාමිණී. මේ භද්‍රක ගාමිණී බුදුරජාණන් වහන්සේට මතක් කරනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මට කියලා දෙන්න දුකේ හට ගැනීම මට කියලා දෙන්න. දැන් බොහොම ගැඹුරු ප්‍රශ්නයක්. දුකේ හට ගැනීම ඒ වගේ මේකේ නිදහස් වෙන ආකාරය පැහැදිලි කරලා දෙන්න. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ භද්‍රක ගාමිණීට කියන භද්‍රක මම මේ ප්‍රශ්නෙට උත්තර අතීතයෙන් කිව්වොත් අතීතයේ මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා කිව්වොත් ඔයාලට පිළිගන්න බෑ. අනාගතේ මම මේක තෝරලා හරියන්නේ නැහැ. මේක මෙහෙම වුණොත් එහෙම වෙනවා මෙහෙම වෙනවා කියලා කියලා වැඩකුත් නැහැ. ඒ නිසා මම ඔයාව ඉන්න ආසනයේදීම මේක තේරුම් ගන්න කරුණු කියලා දෙන්නම්. ඒ කියන්නේ වර්තමානෙම මේක තේරුම් ගන්න දුකේ හට ගැනීම තේරුම් ගන්නට මම කරුණු කියලා දෙන්නම් කියලා භාග්‍යතුන් වහන්සේ භද්‍රකගෙන් ප්‍රශ්නයක් අහනවා. මොකද බුදුරජාණන් වහන්සේට තේරුණා භද්‍රක ගාමිනීට හොඳ නුවණක් තියෙනවා. නැත්තම් දුකේ හට ගැනීම පිළිබඳව අහන්නේ නැහැ. සාමාන්‍යයෙන් අද කාලේ වුණත් අපෙන් ඇවිල්ලා එකපාරම ගිහි කෙනෙක් හරි කවුරු හරි අහුවොත් ස්වාමීන් වහන්සේ දුකේ හට ගැනීම කොහොමද වෙන්නේ කියලා අපි සමහර විට පංච උපාදානස්කන්ධය තෝරයි. ඒක වැරදි නෑ. ඒ දුක කියන්නේ පංච උපාදානස්කන්ධයෙන් දුක ගොඩක් නේ. අපි පංච උපාදානස්කන්ධය කියලා දෙයි. ඊළඟට පටිච්චසමුප්පාදය ගැන කරුණු කියලා දෙයි. මේ විදිහේ ලොකු දේවල් අපි ඇයට කියලා දෙයි. නමුත් බලන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බොහෝම සරලව මේ බස්සක ගාමිනීට තේරෙන විදිහට මේක තෝරපු විදිහ. උන්වහන්සේ භද්‍රකට කියන භද්‍රක මේ උරුවෙල කප්ප කියන ගමේ දැන් අපි මේ ඉන්න ගමේ සමහර මිනිස්සු ඉන්නවද ඒ අයට මොනවා හරි විපත්යක් වුණාම මොනවා හරි කරදරයක් වුණාම අපි හිතමු මරණයක් සිද්ධ වුණාම ඔයාට දුකක් දැනෙන අය මේ ගමේ ඉන්නවද කියලා ඇහුවා. එතකොට භද්‍රක ගාමිණී කියන එහෙමයි භාග්‍යතුන් වහන්සේ මේ ගමේ ඉන්නවා ඒ විදිහ අය. සමහර අය ඉන්නවා ඒ අයට මොන හරි කරදරයක් වුණොත් මට වුණා වගේ මට දැනෙන අය ඉන්නවා. මොන හරි විපත්තියක් වුණොත් මට වුණා වගේ මට දැනෙන අය ඉන්නවා. සමහර අය ඉන්නවා මේ ගමේ මරණයටපත් වුණොත් අපිට දරා ගන්න බැරි අය ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නේ අහලා නැවත පෙරලා ප්‍රශ්නයක් අහනවා. මේ ගමේ ඉන්නවද සමහර අය ඒ අයට ඒ වගේ විපත්තියක් වුණාට, කරදරයක් වුණාට, මරණයක් වුණාට ඔයාට දැනෙන්නේ නැති අයක් ඉන්නවද කියලා. ඒ වෙලාවේ බද්දක ගාමිණී කියනවා ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ එහෙම අයක් මේ ගමේ ඉන්නවා. සමහර අයට කරදරයක් වුණාට, විපත්තියක් වුණාට, මරණයක් වුණාට මට කිසිම ගාණක් නැහැ. උන්නත් එකයි මලත් එකයි. මට ඒ අය ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. බුදුරජාණන් වහන්සේ හමු එක හරි කතාවක්. මේ එකම මේ උරුවෙල කප්ප කියන ගමේ පිරිසකට විපත්තියක් වෙනකොට ඔයාට වෙදෙනවා. තව පිරිසකට විපත්තියක් වුණාට ඔයා කාට ගානක්වත් නැහැ. ඒකට හේතුව මොකක්ද කියලා එයාගෙන් අහුවා. බද්දගාමින් ටිකක් කල්පනා කළා ඥානවන්ත කෙනෙක්. එයා කියනවා ස්වාමීනි මේකට හේතුව තමයි ඒ අය කෙරෙහි මගේ සිතේ තියෙන චන්ද රාගය. කෙනෙක් කැමති ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාारण භද්‍රක උන්නෝක තමයි ප්‍රධානම. ඔන්න ඔය ටික අල්ලගත්තම හරි කිව්වා. ඔන්න දුකේ හට ගැනීම. එහෙමනම් මේ පින්නතුන තමන්ගේ ජීවිත ආපස්සට ආපස්සට ආපස්සට හොඳට අනුස්මරණය කළ බලන්න. විඳපු හැම දුකක්ම විඳලා තියෙන්නේ මොකක් නිසාද? කැමැත්ත නිසා. අපි අඬලා තියෙනවා නම්, වැළපිලා තියෙනවා නම්, ඒ වගේම බොහොම වේදනාවෙන් කාලයක් කල්පනා කර කර හිටියානම් විඳපු හැම වේදනාවක්ම පින්නට විඳලා තියෙන්නේ කැමැත්ත නිසා. ඉතින් බලන්න මේ භද්‍රකට මොනතරම් ලස්සනට බුදුරජාණන් වහන්සේ මේක තාම කෙටියෙන් නමුත් ගැඹුරු ධර්මයක් තථාගතයන් වහන්සේ කියලා දීපු විදිහ. එහෙමනම් පින්නතුනේ මේක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. මොකද මේක තේරුම් ගන්නවා කියන එක ලේසි වැඩකුත් නෙවෙයි. දැන් සමහර විටම හා මට තේරෙනවා මම අවබෝධ කරගන්නවා එහෙම හිතුවට එහෙම හරියන්නේ නැහැ. එහෙමනම් මේ ඡන්ද රාගය කියලා කියන්නේ ඇත්තටම චෛතසිකයක්. චෛතසිකයක් කියලා කියන්නේ සිතුවිල්ල. හැබැයි මේක චෛතසිකයක් වුණාට මේක අර මිත්‍ර වේසයෙන් ඉන්න වදකෙක් වගේ චෛතසිකයක්. දැන් බලන්න මෙතන අපිට කැමැත්තක් ඇති වුණොත් අපිට උතන පොඩ්ඩක්වත් සතුරු නැත්තක් වෙනවා. අපි යමකට කැමති නම් අපි ආදරේ නම් අපි දෙනේවන්තයි නම් අපිට එතන පේනවද කවදාවත් වෙනක් පැත්තක්. පේන්නේ නැහැ. සරියුත් මහරහතන් වහන්සේ ලස්සන උපමාවක් පදාරනවා මේකට. එක සිටුවරේ මරන්න ඕන වුණා එක මිනිස්සෙකුට. බැලුවා උත්සාහ කළා සිටුවරයා මරන්න විදිහක් නැහැ. උපක්‍රම සීලිය මේ වදකයා මොකද කරේ? සිටුවරයට ලං වුණා. සිටුවරය ළඟ තව වැඩක් හොයාගෙන සිටුවරයා පහළ වත්ත පහළ සුද්ධ කරන්න දුන්නා. එයා වත්ත වැඩ කර කර ඉඳලා හිමීට ක්‍රමානුකූලව හොඳට වැඩ හොඳට කළා. ඉතින් සිටුවරයා පහදුනා මේ හොඳ මිනිස්සේ. අපි වුණත් එහෙම හොඳට වැඩ කරොත් පහදිනවනේ. ඊළඟට මොකද කරේ? ඔහොම ඔහොම ක්‍රමානුකූලව ගෙදරට මෙයා වැඩට ගත්තා. දැන් ගෙදර වැඩ පුතර ඔක්කොම හුන්නට ක්‍රමානුකූලව කරනවා. අන්තිමට සිටුවරයා නිදා ගන්නකොට උනත් දරවල් වහන්නේ මෙයා සම්පූර්ණ සිටුවරයා ඉන්න තැන පවා ඒ ඉන්න කාමරේ පවා සුද්ධ කරන මට්ටමට විශ්වාසවන්ත වුණා. අන්තිමට සිටුවරයාට ඉතින් මෙයා තමයි හොඳම විශ්වාසවන්තම සේවකයා. හැබැයි බොහෝම විශ්වාසවන්තෙන් හිටියට එයා තමයි සිටුවරයාගේ මාරයා, වඩකයා. ඉතින් සිටුවරයා දැන් මෙයා හොඳටම තේරුණා දැන් මා කෙරෙහි ලොකු විශ්වාසයක් තියෙනවා කියලා. දැන් සිටුවරයා නිදාගත්ත වෙලාව පීමේට කාමරයට ගිහිල්ලා තීන ආයුධයකින් කපලා නැත්නම් ගහලා මෙයා සිටුවරයා මරනවා. අන්න ඒ වගේ කියන මේ කියන්නේ අපිට තේරෙන්නේ එනකොට බොහොම ලස්සන දෙයක් හරි වටිනා දෙයක් වගේ. හැබැයි වෙනතුරු මේකේ අවසානය ඉතාම භයානකයි. දැන් බලන්න මේ සංසාරේ ගැට ගහලා තියෙන මේ චන්ද්‍රාගයෙන් අපි දැන් මේ ජීවිතයේ මිනිස්සු ඊළඟට මොන සත්‍ය සංගත සතුන් වෙන්න පුළුවන් අපාය උපදින්න පුළුවන් මිනිස්සුලා උපදින්න පුළුවන් ඉතින් මේ අනවරාග්‍ර ගමන කෙලවරක් නැති ගමන යන්නට ප්‍රධානම මූට්ටුව සාධකයේ තමයි මෙන්න මේ ඡන්ද රාගය දැන් බලන්න අපි සරියුත් මහරහතන් වහන්සේ කොට්ටිත මහරහතන් වහන්සේ දවසක් ධර්ම සාකච්ඡාවක් කරනවා. කොට්ටිත මහරහතන් වහන්සේ අහනවා සරියුත් ස්වාමීන් වහන්සේගෙන් පින්වත් සාරිපුත්‍රයන් වහන්සේ මේ ඇහැ රූපයට බැඳිලා තියෙනවාද? රූපය ඇහැට බැඳිලා තියෙනවාද? ඒ වෙලාවේ අපිට වගේ සිතුවිල්ලක් කවදාවත් ඇති වෙන්නේ නැහැ. අපි කන්නේ ඇහැ තියෙනවා රූපේනවම තමයි. කන තියෙනවනම් ශබ්ද ඇහෙනවම තමයි. එහෙමනේ අපිට කියන්නේ ඔක නම් බැඳිලා තියෙනවා වගේ. ඉතින් බලන්න මේ කොට්ටිත මහරහතන් වහන්සේ අහපු ප්‍රශ්නේ ඇහැ රූපයට බැඳිලා තියනවාද? රූපය ඇහැට බැඳිලා තියනවාද? නැත්නම් ඇහි මොකද්ද? ඇහි බන්ධනේ රූපේද? රූපේ බන්ධනේ ඇසද? ඊළඟට කන ශබ්දයට බැඳිලා තියනවාද? නැත්නම් ශබ්ද කනට බැඳිලා තියනවාද? නාසය ගඳ සුවඳට බැඳිලා තියනවාද? ගඳ සුවඳ නහයට බැඳිලා තියනවාද? දිව රසයට බැඳිලා තියෙනවද රසය දිවට බැඳිලා තියෙනවද කය පහසට බැඳිලා තියෙනවද පහස කයට බැඳිලා තියෙනවද එතකොට සිත අරමුණු වලට බැඳිලා තියෙනවද නැත්නම් අරමුණු සිතට බැඳිලා තියෙනවද එතකොට බලන්න පින්නතර ඕනම කෙනෙකුට මේ ධර්මයක් දන්නේ නැති කෙනෙකුට හිතෙන්නම බැඳිලා තියෙනවා වගේනේ ඇහැ තියෙනවා රූප බැඳිලා තියෙනවා පේනවා කන තියෙනවා ශබ්දයකට බැඳිලා තියෙනවා වගේ පේනවා නමුත් සරියුත් ස්වාමීන් වහන්සේ කොට්ටිත මහරහතන් වහන්සේට වදාරනවා කොට්ටිත ඇහැ රූපයට බැඳිලක් නැහැ. රූපය ඇහැට බැඳිලක් නැහැ. කන ශබ්දයට බැඳිලක් නැහැ. ශබ්ද කනට බැඳිලක් නැහැ. ඒ ඔය විදිහට නාසයේ ගඳ සුවඳට දිව රසයට කය පහසට සිත අරමුණු වලට එහෙම බැඳිලා නැහැ. බැඳිලා තියෙනවා නම් අපි ප්‍රතිපත්ති පුරලා භාවනා කරලා විදසුන් වඩලා කවදාකවත් මේ බැඳිල්ල කඩන්න බෑ. ඒ බැඳිලම තියෙන්නේ. එහෙම බැඳිලා නෑ. එහෙනම් බැඳිලා තියෙන්නේ මොකෙන්ද? ඇහැ රූපයට බැඳිලා නැත්නම් රූපේ ඇහැට බැඳිලා නැත්නම් බැඳිලා තියෙන්නේ මොකෙන්ද? සරියුත් ස්වාමීන් වහන්සේ වදාරනවා බැඳිලා තියෙන්නේ චන්ද රාගයෙන්. ඇහැ රූපයට බැඳිලත් නෑ. රූපේ ඇහැට බැඳිලත් නෑ. බැඳිලා තියෙන්නේ මොකෙන්ද? චන්ද රාගයෙන්. දැන් මේ පින්තුලට සරියු ස්වාමීන් වහන්සේම වදාළ උපමාව පැහැදිලි කරන්නම්. උන්වහන්සේ කොට්ටිත ස්වාමීන් වහන්සේට මතක් කරන කොට්ටිත කළු හරකෙකුයි සුදු හරකෙකුයි ඉන්නවා. කළු හරකයි සුදු හරකයි දෙන්න එකට ඈඳෙනවා. ඈඳෙනවා කියලා කියනවත් දැකලා ඇති ඔය ගම්වල හරක් දුවනවට හරක් හොයාගන්න බැරි වෙනවට නැති වෙනවට හරක් දෙන්නේ එකට ඈඳලා ඉන්නවා. ඉතින් තනකොළ කකා ওই හරක් ඉතින් දිගට ඔනේ පාර යන වේගෙන් දුවන්නත් බෑ. මොකද දෙන්න එකට බැඳලා ඉන්නේ. ඉතින් මේ වගේ කළු හරකකුයි සුදු හරකකුයි දෙන්න එකට බැඳලා ඉන්නකොට එක මිනිහෙක් කියනවා අර කළු හරක නිසා තමයි සුදු හරක යන්නේ කියලා. අනිත් මිනිහා කියන පිස්සුද සුදු හරක නිසා තමයි කළු හරක යන්නේ කියනවා. එක්කෙනෙක් කියනවා කළු හරක නිසා සුදු හරක යනවා කියලා අනිත් එක්කෙනා කියනවා සුදු හරක නිසා කළු හරක යනවා කියලා. ඒක ඇත්තද? නෑ. ඒ දෙන්නට එකට යන්න වෙලා තියෙන එකක් නිසා. අර බැඳලා තියෙන ලනුව නිසා. ලනුව කැපුවාම දෙක දෙපැත්තට යනවා. අන්න ඒ වගේ ඇහැ රූපයට බැඳිලත් නෑ. රූපය ඇහැට බැඳිලත් නෑ. බැඳිලා තියෙන මොකෙන්ද? චන්ද රාගේ. එන්නතුනේ මේක හරියට පුදුම බන්ධනයක්. මේකට කියනවා වේපචිත්ති බන්ධනය කියලා මේ පිළිතුර අහලා ඇති වේපචිත්ති බන්ධනය කියලා කියන්නේ පිළිතුර එක සිතුවිල්ලකින් බැඳීමක් දිව්‍ය ලෝකේ සක්ත දේවේන්ද්‍රයන් වේපචිත්ති අසුරුන් දෙතර යුද්ධයක් පවතිනවා උපමාවක් එතකොට සක්ත දේවේන්ද්‍රයා කියනවා එයාගේ පිරිස එකතු කරලා දැන් සුර අසුර යුද්ධයක් යන්නේ බැරි වෙලාවත් මේ යුද්ධයෙන් අසුරයෝ පෙරදුණු ලේපදිත්තිව ගේන්න ඕනේ බෙල්ල පස්වෙනි කොට බඳලා ගේන්න කියන. ඒ කියන්නේ අත් දෙකයි කකුල් දෙකයි බෙල්ලයි. බඳලා මේ සුධර්මා දිව්‍ය සභාවට ගේන්න කියනවා. ඒ වගේම වේපචිත්ති කියන යාග පිළිසකට කඳවල දැන් අපි යුද්ධයක් යන්නයි හදන්නේ බැරි වෙලා හරි සත්‍යය කරදුනොත් සුරයෝ පෙරදුනොත් ඔය විදිහට අත් දෙකයි කකුල් දෙකයි බෙල්ල බඳලා මෙන්න මා ළඟට ගේන්න ඕනේ. ඉතින් කොහොම හරි යුද්ධ පැවතුණා. යුද්ධෙන් සුර නම් දිනුව අසුරය පෙරදුනා. අසුරය පෙරදුනාට පස්සේ වේපචිත්ති අරගෙන ආම සුධර්ම දිවිල සභාවට. දැන් මෙයා හැමතැනම බඳලා තියෙනවා. අත් දෙක බඳලා කකුල් දෙක බඳලා වෙල්ලක් බඳලා. හැබැයි කෙනෙකුට මේ බඳලා තියෙන සිතුවිල්ලකින්. දැන් බැරි වෙලාවත් අසුරයා හිතුවොත් අනේ අපි තමයි අධාර්මික දෙවියෝ ධාර්මිකයි කියලා හිතුවනම් අර ගැට ටික ලිහෙනවා. නෑ අපි ධාර්මිකයි අපි වැරදි නෑ දෙවියෝ තමයි වැරදි කියලා හිතන එක තව තව හිර වෙනවා. ඒක බැඳලා තියෙන දන්වල වලින්වත් ලන් වලින්වත් මොකකින්වත් නෙවෙයි මොකෙන්ද බැඳලා තියෙන්නේ සිතුවිල්ලකින්. ඒකට කියන වේපචිත්ති බන්ධනය කියලා. දැන් මේ ඇත්ත බලන්න දැන් මේ ඇත්තෝ තමන්ගේ ගෙවල් වලට බැඳලා තියෙන දන්වල් දාලා බැඳලා තිනවද? දරුවන්ට 아무තු ලණුවක් හම්බයක් දාලා බැඳලා නැහැ නේද? මොකෙන්ද බැඳලා ඉන්නේ? සිතුවිල්ලකින්. ඒ වේකචිත්ති බන්ධනයට වඩා භයානකයි කියන මෙන්න මේක විවන්දනේ. එහෙනම් බලන්න අපි හැම තැනටම බැඳිලා තියෙන්නේ මොකෙන්ද? සිතුවිල්ලකින්. එහෙනම් හොඳට මතක තියාගන්න මේ චන්ද රාගය කියලා කියන්නේ ඇත්තටම පින්නතේ මොකද්ද? සිතුවිල්ලක් පමණයි. එහෙනම් අපි දැන් දැනගන්න ඕන මේ චන්ද රාගය හටගන්නේ කොහොමද කියලා. කොහොමද මේ චන්ද රාගය හටගන්නේ? දැන් තේරෙනවා දුක හටගන්නේ මේ දුක ඇති වෙන්නේ ඒකාන්තයෙන් චන්දරාගය මුල් කරගෙන කියලා. එහෙනම් චන්දරාගය හටගන්නේ කොහොමද කියලා අපි හොයන්නේ නැහැ නේද? කොහොමද චන්දරාගය හටගන්නේ? චන්දරාගය අපිට බැල බැලමට හටගන්නේ කොතනින්ද? එහෙන් හටගන්නවා. කනෙන් හටගන්නවා. නාසයෙන් හටගන්නවා. දිවෙන් හටගන්නවා. කයෙන් හටගන්නවා. සිතිනු හටගන්නවා. එහෙමනම් චන්දරාගය මොකෙන්ද හටගන්නේ? මෙන්න මේ ආයතන හරහා බුදුරජාණන් වහන්සේ ඒක ටිකක් ගැඹුරට ගිහිල්ලා අපිට වදාारण මහණෙනි මේ චන්ද රාගය හටගන්නේ ස්පර්ශයෙන් කියලා. ස්පර්ශය කියලා කියන්නේ 아무තු වචන කියුණාට බය වෙන්න දෙයක් නැහැ. ස්පර්ශය කියලා කියන්නේ පින්නතුනේ දැන් මේ ඇහෙන් රූපයක් දකින්න තුන් දෙනෙක් එකතු වෙන්න ඕන. ඇහක් තියෙන්න ඕන, රූපයක් තියෙන්න ඕන, හිතක් තියෙන්න ඕනේ. මේ එකතුවට කියන නම තමයි ස්පර්ශය. දැන් බලන්න මේ තුන් දෙනාගේ කෙනෙක් හරි අඩු වුණොත් වැඩේ කෙරෙන්නේ නැහැ. අන්ධයෙකුට රූප පේනවද? නැහැ. එහෙනම් ඇහක් තියෙන්න ඕනේ. රූප තිබුණොත් ඒ දෙක විතරක් එකතු වුණොත් රූප පේනවද? නැහැ. දැන් අපි හිතමු ඇස් දෙක අරගෙන නිදා ගන්නවා. දැන් මේ පින්නතර දැකලා තියෙන දෙහිමයි. ඇස් අරගෙන නිදි සමහරු නිදා ගන්න ඇස් අරගෙන. එතකොට එයාගේ ඇස් දෙක ඇරිලා තියෙනවා ඉස්සරහින් රූප තියෙනවා එයාට රූප පේනවාද? හිත එතන නැහැ. අර බලන්න තුන් දෙනා ඉන්නම ඕන. මේ තුන් දෙනා හිතියොත් රූප පේන එක කාටවත් සලකන්න පුළුවන්ද? බෑ. මේ ඇහෙන් රූපයක් දැක්කොත් එක්කෝ අපි ඇලෙනවා නැත්නම් ගැටෙනවා. ඒකෝර බලන්න මේ අපි හැම වෙලෙම අපට අසහියෙන් ඉන්න නිසා වික්ෂිප්තව ඉන්න නිසා අපට තේරෙන්නේ මේ ඇහෙන් රූපයක් දකින දකින වෙලාවට එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා කියලා. ඕලාරිකව තදේට දෙයක් ආවොත් ඔන්න දැනෙනවා. නැත්නම් අනිත් හැම වෙලෙම පින්නතුනේ එක්ක අපි ඇලෙනවා නැත්නම් ගැටෙනවා. සමහරට මධ්‍යස්ත වේදනාවක් වැඩ කරනවා. එතකොට බලන්න සාමාන්‍ය පුහුදුන් හිතකට ඇලුනත් අකුසල් ගැටුණත් අකුසල් පුහුදුන් හිතකට ධර්මයක් නැති හිතකට මධ්‍යස්ථ හිතුවි පහළ වුණත් එතනක් තියෙන අකුසල් තමයි. එහෙමනම් බලන්න දැන් අපි ඒකයි මේ සිහිය දිනු කරන්නේ. සතිපට්ඨාන භාවනාවේ සිහිය දිනු කරන්නේ මෙන්න මේ වේදනා ටික දැන් වේදනානුපස්සනාව කියලා කියන්නේ ඒකනේ. සැප, දුක්, උපේක්ෂා කියන මේ වේදනාවන් හොඳට සිවුම්ම අල්ලගන්න තමයි. මේක තේරුම් ගන්න තමයි. අකුසල් නොවෙන්න. ඒ යථාර්ථය කරා යන්නට ඒ සිහියෙන් ඉන්නයි පින්නතුනේ සිහිය දිනු කරන්නේ. සිහිය දිනු කරන්නේ ඇත්තටම මෙන්න මේ කල්ල ගන්න. දැන් බලන්න අපි ඇහෙන් ඔහේ රූප දකිනවා. කනෙන් ඔහේ ශබ්ද අහනවා. ධර්මයක් දන්නේ කෙනෙකුට මොනවද වැඩ කරන්නේ? අකුසල්ම තමයි. එහෙමනම් මේ ආසාව හටගන්න මේ තුන් දෙන එකතු වුණොත් කනෙන් ශබ්දයක් අහන්න තුන් දෙනෙක් එකතු වෙන්න ඕන කනක් තියෙන්න ඕන ශබ්ද තියෙන්න ඕන හිත තියෙන්න ඕන දැන් බලන්න මේ සඳහනා එකක් හරි අඩු වුණොත් මේ වැඩේ කරන්නේ නැහැ. දැන් අපි හිතමු අපි ලොකු ප්‍රශ්නයකට නැති වෙලා කල්පනා කර කර ඉන්නවා. කල්පනා කර කර ඉන්නකොට කවුරු හරි අපිට කතා කරනවා. අපිට ඇහෙනවද? බර කල්පනාවක් ඉන්නකොට කවුරු හරි කතා කරොත් ඇහෙනවද? ඇහෙන්නේ නැහැ. ඒකේන ළඟටම ඇවිල්ලා අඟ හොල්ලලා අහනවා අනේ ඔයා කොයි ලෝකෙද ඉන්නේ කියලා. එහෙම අහලා නැද්ද? අහලා තියෙනවා. අර බලන්න හිත වෙන තැනකට දුමුත් ඇහෙන්නේ නැහැ. ඊළඟට නාසයෙන් ආග්‍රහණය කරන ගහයක් තියෙන්නද? ගඳ සුවඳ තියෙන්න ඕනේ හිත තියෙන්න ඕනේ. මේකටමයි ස්පර්ශය කියන්නේ. දිවෙන් රස විඳින්න දිවක් තියෙන්න ඕනේ, රස තියෙන්න ඕනේ, හිත තියෙන්න ඕනේ. දැන් හොඳටම කේන්ති ගිහිල්ලා කාගෙන කාගෙන යනවා. රස දැනෙනවද? රස කියා කෑ මොනවද කියලා දන්නේ නැහැ නේද? එහෙමනම් පින්නතුනි අනිවාර්යයෙන්ම මේ තුන් දෙනා එකතු වෙන්න ඕනේ. කයෙන් පහස ලබන්න කයක් තියෙන්න ඕනේ. පහස තියෙන්න ඕනේ හිත තියෙන්න ඕනේ. මෙන්න මේ එකතුවට කියනවා ස්පර්ශය කියලා. එතකොට මේ වේදනාවන් සියුම් අල්ලන්න බැරි පින්නතුනේ හිත එක්තෙන් කරන්නේ නැතුව. නීවරණ යටපත් කරන්නේ නැතුව. සිහියෙන් ඉන්නේ නැතුව කොටින්ම මේ වේදන අල්ලන්න බෑ. දැන් බලන්න මේ ශාසනයේ තියෙන උතුම්ම දේ තමයි පින්නතුනේ සිහිය දිනු කරන එක. සිහිය දිනු කරන්නේ නැතුව යථාර්ථය කරා යන්න බෑ. දැන් සතිපට්ඨාන සූත්‍රය පින්නතුන අහලා තියෙනවානේ. සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ මොනවද බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ? කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. මේ කායානුපස්සන කියන්නේ භාවනා 14කින් කය පිළිබඳව සිහියෙන් ඉන්න උගන්වනවා. වේදනානුපස්සන විදීම් පිළිබඳව සිහියෙන් ඉන්න. සිත පිළිබඳව සිහියෙන් ඉන්න ගන්න. එතකොට සතිපට්ඨාන සූත්‍ර දේශනා අවසාන බුදුරජාණන් වහන්සේ වදාරනවා යම්කිසි භික්ෂුවක් වික්ෂුණයක් උපාසකෙක් උපාසිකාවක් මේ සතර සතිපට්ඨාන හරියට වඩනවා නම් දින 7කින් උනත් නිවන් දකින්න පුළුවන් කියනවා. ඒතර බුදුරජාණන් වහන්සේ වගකීම බාරගත් එකම දේශනාව. වෙන කිසියම් දේශනාවක් උන්වහන්සේ වගේ බාරගත්තද? වක්ෂයෙන් බාරගත්තේ නෑ. නමුත් උන්වහන්සේ ශ්‍රාවකයන්ගේ වගකීම බාරගත්තා මම වග කියනවා මගේ ශ්‍රාවකයෝ හරියට මේ සතිපට්ඨාන සූත්‍රය වඩනවා නම් දින 7කින් උනා නිවන් දකින්න පුළුවන්. එහෙනම් මොකද්ද මේ මේ සතිපට්ඨානේ වඩනවා කියලා කියන්නේ? සිහිය පිහිටවනවා. සිහිය දියුණු කරනවා. මේ පුහුණුව ඇති කරගන්නවා. එහෙමනම් බලන්න පින්නතුනි අපි මේ සිහිය දියුණු කරනවා නම් නිරන්තරයෙන් අපට කුසල් තමයි රැස් කරගන්න පුළුවන් වෙන්නේ. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේ වදාළ 84000ක් ධර්මස්කන්ධය. දැන් ඔය ත්‍රිපිටකේ පින්නතර දැකලා ඇතර ලොකු පොත් 57ක තමයි ධර්මයේ තියෙන්නේ. ඒ ධර්මයේ පොත් 57ේම තියෙන ධර්මය එකම වචනයකින් හඳුන්වන්න පුළුවන් මේ වචනේ තමයි අප්පමාද. අප්පමාද කියන වචනේ ඇතුලේ අර මුළු ධර්මයේම තියෙනවා. අප්පමාදයේ කියන එක තෝරන තැන තෝරන්නේ කොහොමද? අප්පමාදයේ කියලා කියන්නේ සිහිය. එතකොට බලන්න විනාඩියක් තත්පරයක් සිහියෙන් ඉන්නවා නම් එතන මුළු බුද්ධ ශාසනයම තියෙනවා. සිහිය තියෙනවා නම් අප්‍රමාදයේ කියලා කියන්නේ සති සම්පදානය. සිහියයි නුවණයි. සිහිය යම් කිසි තැනක තියෙනවා නම් එතන අවබෝධය තියෙනවමයි. එහෙමනම් පින්නතුනේ සිහිය කියන එක හරියම වටිනවා. දැන් බලන්න අපි බල්ලෙක් ගමු. මම මේක කියන්නේ අපිට මේක තේරුම් ගන්න. දැන් බලන්න අපි හිතමු බල්ලෙක් ඉන්නවා. අපි හිතමු බල්ලා අවුරුදු 15ක් විතර ජීවත් වෙනවා. ඉතින් බල්ලට පහළ වෙන සිතුවිලි මොනවද? ඌට හොඳට සන කළකොට ඌව නාවනකොට අත ගන්නකොට හොඳට මස් මාංශ දෙනකොට ඌ ඇලෙනවා. ඌ අකමැති කට්ටිය ගෙදරට එනකොට අඳුරන්න තියා එනකොට ඌ බොරනවා. ඒකෝට සාමාන්‍ය සුනකෙක් බල්ලෙක් ගත්තොත් මුළු ජීවිතේ පුරාම වැඩ කරන්නේ එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. ඒක මිනිස්සෙක් වුණත් ධර්මයේ දන්නේ නැත්නම් හොඳට හිතලා බලන්න එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. එහෙමනම් පින්නතුනි අපි මිනිස්සෙක් වෙලා ඉපදිලා බුද්ධ ශාසනයක් ලැබිලා සද්ධර්මයේ ලැබිලා ෂණ සම්පත්‍ය අංග විකල භාවයක් නැති ජීවිතයක් ලැබිලා ලැබෙන්න තියෙන හැම දෙයක්ම ලැබිලා අපි ප්‍රමාදීව කටයුතු කරන එක හරි අපරාධයක්. ඒ නිසා කොහොම හරි අපි දැනගන්න ඕන මොකද බොහෝ කල් අපි ජීවත් වෙන්නේ අවුරුදු 100 200 එහෙම නැහැ. අවුරුදු 100කටත් වඩා අඩුයි කියලා කියන්නේ මාස උපරිම 1000යි. මාස 1000ක් කියන්නේ මොකද්ද? ඒකත් ඉතින් පරමාවශ්‍ය වින්දොත් නේ මාස 1000. දැන් මේ අද කාලේ නම් මාස 700ක් 800ක් තමයි ජීවත් වෙන්න ලැබෙන්නේ. දවස් ගත්තොත් උපරිම වශයෙන් ගත්තොත් 30000යි. ඉතින් බලන්න. ඉතින් දැන් මේ දිනයක් ගෙවෙනවා කියලා කියන්නේ දැන් මේ ධර්ම දේශනාවට අපි හිතමු දැන් විනාඩි 40ක් ගෙවුණා කියලා. ඉතින් මේ ගෙවිච්ච කාලේ මේ බණ කියන මමත් බණහන ඔබත් මරණයට කිට්ටු කරේ නැද්ද? කිට්ටු කරා. නම් මේ ජීවිතය කියලා කියන්නේ ඇත්තටම දැල්වෙන ඉතිපන්දමක් වගේ. ඉතිපන්දම දැල්වෙනවා කියලා කියන්නේ ඒක අභාවයට යන එක. අපේ ජීවත් වීමක් පිණිස ඒ විදිහමයි. එහෙමනම් දැන් පින්නතුලට තේරෙනවා මේ සිහිය අවශ්‍යයි මේක තේරුම් ගන්න. එහෙම නැත්නම් දැන් මේක ධර්ම දේශනාවෙන් මම අහගත්තා මේ දුකට හේතුව චන්දරාගයයි කියලා කිව්වට ඕක ඉතින් නැති කරන්න ලේසි නෑ. කොච්චර බණ ඇහුවත් පින්නතුන් දැන් බණ අහනවා. බණ අහලා මෙන්න මේකයි මේකයි. බණ අහන්න ඕන යෝනිසෝ මනසිකාරයත් සමග බණ අහන්න ඕන. හැබැයි හොඳට භාවනා කරලා නීවරණයටපත් වෙලා හිතේ යම්කිසි සංයමයක් හොඳ ඒකාග්‍රතාවයක් නැත්තම් චිත්ත සමාධිය ආවට පස්සේ තමයි පිළිතුරිය හොඳට මේ අනිසිතාවේ තේරෙන්නේ. එහෙම නැතු ඕලාරික හිතකින් මේක තේරුම් ගන්න බෑ. ඒකයි අපි භාවනා කරන්නේ. දැන් ගොඩාක් දේශනා අහලා අහලා අහලා එහෙම තේරෙනවා නම් එහෙම අවබෝධ කරගත්තා ඉන්නවට නෑනේ මේ භාවනා කරන්න ඕන මොකද මේ නීවරණයටපත් කරන සමාහිත හිතකින් තමයි පින්නතුනේ මේ හැම වෙලේම වෙනස් වෙන මේ වෙනස් වීම පේන්නේ දැන් බලන්න මේ නාම රූපයන්ගේ විපරිණාමය හැම තප්පරයකම පේනවා නමුත් අපිට පේන්නේ නෑනේ ඒ පේන්න නම් අපි අනිවාර්යෙන් හොඳ ඒකාග්‍රතාවයක් චිත්ත සමාධියක් අනිවාර්යෙන්ම ඇති කරගන්න ඕනේ. ඒ ඇති කරගත් හිතකට තමයි මෙන්න මේ යථාර්ථය දකින්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙමනම් මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන ගමන්ම ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයට භාවනාව සම්බන්ධ කරගන්න ඕන. ඉතින් මේ දේශනාව මේ විදිහට දැන් තථාගතයන් වහන්සේ කරගෙන යනකොට අර භද්දක ගාමිනී බුදුරජාණන් වහන්සේට මතක් කරනවා ස්වාමීනි මට ඉන්න චිරවාසී කියලා පුතේ. මගේ පුතා දිසාපාමුක් ඇඳුරුවරයෙක් ළඟ නතර කරලා ඉන්නේ. ඉතින් නිවාඩු කාලවල වලට මං ගෙදර ගෙනියනවා. ඉතින් අද කාලේ හැටියට නම් මේ පුතා ලෝඩින් කරලා ඉන්නේ. ඉතින් නිවාඩු කාලෙට පුතාව ගෙදරට එක්කන් එන්න මං සේවකයෙක් අරිනවා. සේවකයා අරන ටිකක් මං බලාගෙන ඉන්නවා. ඉතින් රෑබෝ වෙනකොට මගේ හිතට හරි බයයි. ටිකක් කරවල වැටිගෙන ඉන්න මම එළියට එනවා මොකද පාරක් කියලා ආය බලනවා ආයෙත් එළියට එනවා ආය මඟ බලාගෙන ඉන්නවා කරවල වැටිගෙන එනකොට හිතට ලොකු බයක් දැනෙනවා අනේ ස්වාමීනි මට තේරෙනවා මේ ඡන්ද රාගය නිසා නේද මගේ හිත මේ විදිහට ඇවිස්සෙන්නේ ඉතින් බලන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ වත්‍රක ගාමිණී විනහන හොඳයි. බැරි වෙලාවත් ඔබේ පුතා මැරුණොත් මොකද කරන්නේ? අනේ ස්වාමීනි මට තේරෙනවා මගේ පුතා මරුණොත් මට ලොකු වේදනාවක්. මේ වේදනාව කොහෙන්ද හටගන්නේ? අනේ මේ චන්දරාගය නිසා. දැන් බලන්න පින්නතුනේ මේ යුගයේ ධර්මයේ කතා කරන්න පුළුවන්. ධර්මයේ කතා කරන්න පුළුවන් කියලා කියන්නේ දැන් අපි උපමාවකට ගත්තොත් මෙතන ඉන්න කාගේ හරි දරුවෙක් මේ දරුවා මැරුණොත් අද මොකද කරන්නේ කියලා ඒ අම්මලාවත් ඒ අනිත් අයවත් කැමති දේ වචනවත් අහන්න. කැමති නෑ. දැන් බලන්න නකුල තාත්තා නකුල පිතා කියලා කියන්නේ. නකුල තාත්තා බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ඇවිල්ලා මතක් කළා භාග්‍යතුන් වහන්සේ මට ඉස්සර වගේ නෙවෙයි දැන් එන්න බෑ. මම දැන් හරි වයසයි. මේ ගමන ආවෙත් හරි අමාරුයි. ඉතින් වෙලාවේ බුදුරජාණන් වහන්සේ නකුල තාත්තට කියන ඕ මට පේනවා ඔයාගේ ශරීරය හරියට දිරච්ච කරත්තයක් වගේ කිව්වා. දිරච්චම දිරච්ච කරත්තයක් වගේ කො මොන වෙලාවෙ බිමට පතිච්ච වෙයිද දන්නේ. කය විනාශ වුණත් හිත විනාශ කරගන්න එපා කිව්වා. කය දිරලා ගියාවේ නමුත් හිත හොඳට ශක්තිමත්ව තියාගන්න කියලා කිව්වේ. ඉතින් දැන් මේ ටික අහලා දැන් තමන්ගේ ජීවිතයේ පරණ කරත්තයක් කියලා උපමා කරපු මේ බුද්ධ වචනේ අහලා නකුල තාත්තා බොහොම සතුටින් බුදුරජාණන් වහන්සේ ළඟට සරිය ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා මතක් කළා අද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මාව ධර්මයෙන් අභිෂේක කළා කියලා. ධර්මයෙන් අභිෂේක කළා කිව්වේ තමන්ගේ ශරීරයේ පරණ කරත්තයකට දිරච්ච කරත්තයට උපමා කරපු නිසා. දැන් බලන්න අද අපි හිතමු දායක මහත්තයෙක් සෑහෙන කාලයක් පන්සලට වැඩ කරලා හොඳටම වය වෘද්ධ වෙනවා. එනවා ඉතින් අනේ මගේ මේ අන්තිම වතාවෙන් දැටි පන්සලට එන්නේ කියලා දරුවන්ගේ පිහිටෙන් වාරු නැතුව එනවා. ආවට පස්සේ අපිට එහෙම ප්‍රකාශයක් කරන්න පුළුවන්. අපි කරන්න ඕනේ කොහොමද? ආ මහත්ය දැන් හොඳ තේන්නවානේ. නිරෝගී පාටයිනේ. බලන්න ධර්මයේ කතා කරන්න මේ යුගයේ බෑ. බැරි වෙලාවත් අපි කිව්වොත් දැන් මේ හොඳටම දුබලයි හිතානෙද්දම මරෙන්න උනත් පුළුවන් කියලා කිව්වොත් අපිට දොස් කී කියන්නේ නැද්ද? යනවා. ඒකට ධර්මයේ කතා කරන්න බෑ. නමුත් බලන්න බන්ධක ගාමිනීට බුදුරජාණන් වහන්සේ එයාගේම පුතා හොඳයි ආයේ තරක් වෙලා අපි හිතුව මැරිලා හිටියොත් අනේ ස්වාමීනි ඡන්ද රාගය නිසා මුලතරම් වේදනාවක් හටගන්නවා. එහෙමනම් පින්නතුන දැඩි මෝහයෙන් ඉන්න අයට මේක තේරෙන්නේ නැහැ. දවසක් බුදුරජාණන් වහන්සේ පින්න පාතේ වඩිනකොට එක බමුණේ කඳ අඬා පාරේනවා. බුදුරජාණන් වහන්සේ මේ බමුණගෙන් අහන මොකද අඬන්නේ කියලා. බමුණක් කියන මට හිටියේ එකම පුතයි. ඉතින් ඒ පුතා මැරුණා. දැන් මගේ දිනචරියාව තමයි උදේට සොහන ළඟට යනවා, රැට හවසට සොහන ළඟට යනවා, අඬා අඬා ඉඳලා එනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වඳින ගමන් වදාලා ඌක තමයි ප්‍රිය වස්තුන් නිසා මෙන්න මේ ශෝකේ හටගන්නේ. මේ චන්ද්‍රාගය නිසා ශෝකේ හටගන්නවා. බමුණට මේක තේරුන්නේ නැහැ. තද මොහයෙන් ඉන්න අයටව තේරෙන්නේ නැහැ නේ. එයාට වෙලා තියෙන්නේ ඒක. නමුත් එයාට ඒක තේරෙන්නේ නැහැ. එයා බුදුරජාණන් වහන්සේට කියනවා ඒක කොහොමද වෙන්නේ? ප්‍රිය වස්තුන් නිසා ශෝකයන් නම් හටගන්නේ නැහැ. කැමැති වස්තුන් නිසා ඇතිවෙන සතුට. ඉතින් බුදුරජාණන් වහන්සේට තේරුණා මේ මිනිස්යාට මේක තේරුම් කරලා දෙන්න බෑ. උන්වහන්සේ ධර්මය අවබෝධ කරවන්න බැරි අයට නිකන් වෙහෙසෙන්න යන්නේ උන්වහන්සේ විහාරයට වැඩම කළා බිම් බලාගෙන පින්න පාත කරගෙන. මිනිස්යාට හිතුණ බුදුරජාණන් වහන්සේ පරාජය බාර අරගෙන කරබාගෙන ගියයි කියලා. මෙයා ඉතින් අර කඩපිල් ගානේ කිව්ව අද නම් මගෙන් හොඳට අහගත්තා. ශ්‍රමණ බව චෞතමයෝ. මට කියන්න ආවන්නේ මේ ප්‍රියවත්තුන් නිසා ශෝකය හට ගන්නවා කියලා. මම එක ප්‍රශ්නය යෙහිවේ නිශ්ශබ්දවම බිම්බලාගෙන යන්න ගියා. මේ සවැත් නුවර පුරාම මේක දැන් ගියා. කොසල් රජනදරටත් මේක ගියා. පින්නතුන් කොසල් රජුරෝ බුද්ධ ශාසනය තුල වැඩ කළාට එහෙම නුවණක් තිබිච්ච කෙනෙක් නෙවෙයි. මල්ලිකා දේවිය කැමති නිසා තමයි මෙයා බුදුරජාණන් වහන්සේට කැමති. එහෙම දැන් අද කාලෙත් මහත්තුරු ඉන්නවනේ නෝන පන්සල් යන නිසා මහත්තයා යනවා. අන්න ඒ වගේ කෙනෙක් කොසල් රජුරු. ඉතින් කොසල් රජුරු සෝතාපන්න වෙලාවත් හිටියේ නෑනේ. කොසල් රජුරුවන්ට මේ කාරණා මෙයා මල්ලිකාට කියන හරි වැඩේ මේ බුදුරජාණන් වහන්සේගේ අතින් අද වැරදි ප්‍රකාශයක් පිට වෙලා තියෙනවා. ප්‍රේමස්තුන් නිසා ශෝකේ හටගන්නවා කියනවා. ඉතින් ඒ වෙලාවේ මල්ලිකා දේවිය කියන තථාගතයන් වහන්සේ යමක් පදාරනවා මේක එහෙම වෙන්න ඕන. ඉතින් කොසල් රජුරවන්ට කේන්ති කිව්ල කියන බුදුරජාණන් වහන්සේ කියන හැම දෙයක්ම පිළිගන්න එපා පොඩ්ඩක් හිතලා බලන්න. ප්‍රේමවත් තුන් නිසා කොහොමද ශෝකය හටගන්නේ? බුදුරජාණන් වහන්සේ කියන හැම දෙයක්ම පිළිගන්න යන්න එපා කියලා බයිනවා. මල්ලිකා දේවිය ටිකක් නිශ්ශබ්ද වෙලා ඉඳලා කොසල් රජුරවන්ගෙන් අහනවා රජතුමනි ඔබතුමාට මාව ප්‍රියයිද? මේ මල්ලිකා වහන්නේ මොනවද මල්ලිකාමිය කියන්නේ මට ඔයා ගොඩාක් ප්‍රියයි. මම මේ ලෝකේ වැඩියෙන්ම කැමති මල්ලිකාවට. හොඳයි මහරජතුමනි මම මරණයටපත් වුණොත් ඔබ මොකද කරන්නේ? ඒ වෙලාවේ කොසල් රජු කියන අනේ වගේ මූසල කතා කියන්න එපා. ඔයගේ කතා අහන්නවත් මම කැමති නෑ. එහෙම වුණොත් මම මැරිලා යයි. මට දරා ගන්න බැරි වෙයි. මේ වේදනාව. අන්න ඒ වෙලාවේ මල්ලිකා කියන බලන්න මාව ප්‍රිය නිසානේ ප්‍රිය වස්තුන් නිසා ශෝකේ හටගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ උන්නෝකයි. අන්න එතකොට ඔන්න කුසල රජුරවන්ට ඔළුවට ගියා. එතකොට යා සවැත් නුවර පැත්තට හැරිලා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස කියලා බුදුරජාණන් වහන්සේ නමස්කාර කරනවා. එහෙමනම් පින්නතුනේ ප්‍රිය කරන වස්තුන් වැඩි වෙන්න වැඩි වෙන්න දුක වැඩි වෙනවා. දැන් ගෙවල් 10ක් තියෙනවා දුක් 10ක් නෙවෙයි. දුක් 10ක්. දැන් බලන්න දැන් ගෙදර තියෙනකොට අහවල් ගෙදර තාප්පයක් ඇති. අහවල් ගෙදරට හොරු පැනලා. අහවල් ගෙදර මේක වෙලා අරක වෙලා සැප් එකක් ඇරිලා. මොන බලන්න මොන තරම් කරදරයක්. එහෙනම් ප්‍රිය වස්තුන් වැඩි වෙන්න වැඩි වෙන්න දුක වැඩි. එහෙමනම් පින්නතුනි මෙතන මේ කියන්නේ මේ ලෞකික ජීවිතේ හම්බ කරන්න එපා. උත්හාන වීර්යයෙන් හම්බ කරන්න එපා. ඒව රැක ගන්න එපා කියන එක නෙවෙයි. ඒවා තියෙන්න ඕනේ. ගිහි ජීවිතයක් වුණාම දැන් බුදුරජාණන් වහන්සේ ව්‍යාකපජ සූත්‍රයේදී වදාළේ මේ ගිහි ජීවිතේ ලෞකික ජීවිතේ සාර්ථක කරගන්න විදිහ වහන්සේ ඉතාම පැහැදිලි විදිහට දේශනා කරලා තියෙනවා. මේ ජීවිතේ ගයක් තිබ්බට කමන්නේ නැහැ, දෙලදක් හිටියට කමන්නේ නැහැ, වාහනයක් තිබ්බට කමන්නේ අපේ අයට වරදින්නේ මේවා එහා ලෝකයට අරන් යන්න තරම් හිත බැඳේ. ඒවට බැඳෙනවා. වාහනයක් තිබුණම ඕකටම තමයි ඕකෙත් මැරෙනකම්වත් අතහරින්නේ. දරුවෝ දරුවෝ හිටියම ඒත් එහෙමයි. ඒව අතහරින්න පුළුවන් කම නැහැ. දැන් බලන්න සමහර විට ධර්මයේ නොගියත් ඔය බටහිර ජාතිකයන්ට ඔය ප්‍රශ්න ටිකක් අඩුයි. අපේ අය වගේ මේ බැඳීලා ඒව අල්ලගෙන මැරුණට පස්සෙත් බැඳීගෙන ඉන්නේ මැරෙනකොට පින්නසනේ යම් කිසි දෙයකට බැඳලා හිටියොත් සුගතිගාමී වෙනවා කියන එක නම් ලේසි නෑ. ඒ එහෙමනම් දැන් බලන්න වාහනයක් තියෙන මේ ජීවිතේට ඉතින් එහාට ගෙනියන්න බෑ කියන අවබෝධය තියාගත්ත නැති. මේ ගියක් තියෙන හොඳට පහසුකම් තියෙන මේක මේ ඉන්නකම් විතරයි. දැන් අපේ අයට එහෙම අවබෝධයක් තියෙනවද? එහෙම අවබෝධයක් නැහැ. එහෙම අවබෝධයක් තියෙන බං නිර්පණාලි බැරි දෙයකට හිත දාගෙන ඉන්නවා. හොඳයි ගෙනියන්න පුළුවන් නම් හොඳයි ගෙනෙච්ච කෙනෙක් ඉන්නවද මේ ලෝකේ? මොනතරම් බලවතාවක් මොනතරම් මහා ප්‍රඥාවක් නැත්නම් මොනවා හරි ගෙනෙච්ච කෙනෙක් ඉන්නවද? පැත්තෙන් ගෙනිච්ච කෙනෙක් නැත්තම් ඇයි එතෙන්ට උන්ට දාගෙන ඉන්නේ? ඉතින් මේකට පින්නතුනේ අවශ්‍ය කරන්නේ මොකද්ද? අවබෝධයෙන්. ඒ නිසා පින්නත් හැම දිනාම මේ කාරණේ හොඳට මතක තියාගන්න. ඒ නිසා මෙන්න මේ ඡන්ද රාගය තමයි හැම දෙයකටම දුකට දුක් ප්‍රධාන හේතුව. එහෙමනම් මේ චන්ද්‍රාගය නැති කරන්නට අපි හොඳ සීලයක පිළිපදලා චිත්ත සමාධියක් ඇති කරගෙන විශේෂයෙන් ධර්ම දේශනා ශ්‍රවණය කරමින් බෝනිසෝ මනසිකාරයත් තුළින් ඒවා හොඳට මෙනෙහි කරමින් අපි මේ ධර්ම මාර්ගයේ ඉදිරියට ගමන් කළොත් අපිට ඒකාන්තයෙන්ම මේ කන්දරාගෙන නැති කරන්න පුළුවන්. එහෙම නැතුව බණ ඇහුවා කියලා විතරක් නම් දැන් බණ අහන අය කොච්චර ඉන්නවද? ධර්මය අපටත් වඩා හොඳට දන්න අය ඉන්නවා. නමුත් පින්නතුනි මෛත්‍රිය බිඳුවක් නැහැ. කරුණාව ගෑවිලාවක් නැහැ. ඊර්ෂ්‍යාවෙන් හිත පුරවගෙන. හැබැයි පටිච්චසමුප්පාදය ගැන අභිධර්ම ගැන පොදුම දැනුමක්. දැනුමක් විතරයි. සිහිය නැහැ ජීවිතයට ගලප ගන්න දන්නේ එහෙමනම් මේ ධර්මය ඉගෙන ගන්නවා වගේම ජීවිතයට ගලප ගන්න ඕන. දැන් මේ අතු මේ දේශනාව අහලා දුකේ හට ගැනීම මම දන්නවා කැමැත්තලි. තන්දරාගෙන කිව්වට බෑනේ. ඔක කාට හරි කියන්න පුළුවන්. හැබැයි කිව්වට වැඩක් නෑ ජීවිතේට මේක ගැළපුණේ නැත්තම් ඒ නිසා පින්නතුනේ මේ චන්ද රාගය අනවරාග්‍ර ගමන යෑමට හේතු වන මේ චන්ද රාගය දුරු කරගන්නට මේ දේශනාවත් යම් තරමකින් හරි උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ආකාසත්තා චබුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං තරන්ති